පින්නතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාහෝ සුමේද මහමිපාණන් වහන්සේ විසිනි. වීම දොස්තර මහතා ඇතුළු මේ දායක දේ ඊයේ තවසපතන් මේ මොහොත වන්තුරු එක දවසක ගුරු පදේ බුදු මහරහතන් වහන්සේලා උපස්ථාන කිරීමක් වශයෙන් ඊළඟපත සහ ඊයේ තවස ඊළඟපත දීර්ඝං උදේ දීර්ඝං පූජා පවත්වලා දැන් මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ දැන් වෙන සියයක් ආහාර දාන පාත්‍ර ඇත්තෑ සංගීතයේ සංස්කෘතිකා ප්‍රණීතාන්තරයෙන් වර්ණ ආන්දරේ බුදුපතේ මහරහතන් වහන්සේලා උදෙසා පූජා කිරීම පිණිසයි. සාදු සාදු සාදු පහළ වුණා ධර්ම රත්නයේ පහළ වුණා සංඝ රත්නයේ පහළ වුණා වර්ණා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණා අපට මේ ධර්ම මොහොතේ ඇති වටිනාකම මේ දෙකයි කියා පමණ කරන්නට මක් නිසාද බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා අපට පිළිතුරු ලැබුණා. යම් කිසි ඉදමක යම් කිසි කුඹරක මේ තේරුවා වරුණා රාමදී මුදුවක් ලැබෙනා නම් ඒක විකාර කුඹරක්. යම් කුඹරක මේ තේරුවා වරුණා මොහොතක් යන ලැබෙනා ආමේක කරපුණා ඒ වාගේ මේ දුක්ඛා බුද්ධ සාධනයක් ලැබුණ මොහොතක මේවා මේවා මේ හොඳ මේ නරක මේ සතර අපාය මේ දෙව්ලෝ මේ බඹලෝ මේ නිත්ලෝ මේ මරණය මේ මරණය නරක තින් පවලේ කනුපදිනවා යන ආදී වශයෙන් දැනගෙන මේ අකුසල දෙනා භාවනා කරනවා මෞර්තියන් වැඩි තුන්කම් බලනකොට අර අනුකාර ගුණය වෙන ඒ තුන්කම් ගුණයි. සෝවාන් බුද්ධයාගේ පතන් බුදුරජාණන් වහන්සේ දක්වා සම්පූර්ණ විසං අරුණයයි කියන තේ නැති කර උත්තරයන් ලැබෙන්නේ බුද්ධ ශාසනයයි. දැන් අපට වාසනාවන්ත කොට ලැබුණා. බුදු කපේ බුදු මහරහතන් වහන්සේලා තුල අනුරාධ සංසාරයේ සති සති ආරාමා වරවේ පස්සා සමාන කෙලෙස් පතර උන්වහන්සේලා භාවනා බලයෙන් පතරම සතර ඵල ධර්මයන් සංසාර උපදවා ගැනීම කෙලෙස් පතර ඉවත් කළා නැති කළා අභාවයට පත් කළා අනන්ත සීලාදී ගුණවලින් සංසාර පිරුණා චතුත්ත්‍ය ධර්මාවබෝධය කළා එවන් සර්වුණ ඇති බුදුපදේ ගුරු මහරහතන් වහන්සේලා දෙසා උන්දා කරා දීර්යයන් කියන ගැටීම් සංඛ්‍යාතම කුසල ශක්තියෙන් උදාර අත්‍යන්තය කියන ලබන දෙවිතර මිනිත්ත අග්‍ර අමාමානිවන් ධර්මස්කන්ධ සංඛ්‍යාත බුදු වචනාලෝකේ ලැබුණා යම් කිසි එළියක් තියෙන්න ඕන ඇහක් තියෙන්නත් ඕන දිනුවක් ලබන්න ඒවා මානසික ජීවිතයක් ලැබුණා. මේ කාරණා තුන හැම වෙලාවෙම ජීවිතයක ඵලය ලබන්නේ ජීවිතයක ඵලය ලබනවා යන්නේ අර කරන්නේ කිමු සාතුකරවා ගැනීමයි මාතුකාද අමරණේ කෙනාට ඉඩම තිබුණා අම නැත්තම් අම බීජ වස්තුවේ අම දැක්කලා ගන්නද ඒ වාගේ අපට විද්‍ය ලෝක මානසික ලෝක ධර්ම ලෝක තිබුණා ඒ වායේ උපදවන කුසල කර්ම වේද නැත්නම් අපි මේ වාර කරන්නේ නැහැ. මේ නිරේති සම්ප්‍රේතාදී සතරා වාය කරන්නේ. ඒ නිසා දෙවියන් දෙලා මේ තුන් දෙලා අනුන් දෙලා උපරින්ද මේ පංචස්කන්ධ දුක්ඛයෙන් ගැලවෙන්න අපට උපකාර වෙන්නේ කුසල දැක්වීමයි. ඒ නිසා ලෝකී ලෝකුරා කතලවන කුසල උපදවා ගැනීම ජීවිතයට පළයි. විනෝදුන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අටප්‍රකාර සූත්‍රාන්ත දේශනාවේ බදාළ මාතෘකා දේශනාව මේ ප්‍රකාශ කරේ. අග්ගතුනි දානං දදතං අග්ගතුනි අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ජීවමාන විට හෝරේවා පිළිවන්තය පසුරෝ වේවා බුදුරජාණන් වහන්සේට දානං දදතං දාන දෙන්න උන්ට අග්ගං ගුණං පවද්දති අග්‍ර වූ සිංහලේ අද්දන් ආයුධ වන්නෝද අද්දන් අග්‍රව ආයුධ ජීවිත සැපයේද වන්නෝද රූප සම්පත්තියේද යතෝ හොඳ ආශ්‍රය කරන පිළිච ලැබීමද කිත්ති ගුණ කතාවද මේ සුඛං කායික සැපයේද මානසික සැපයේද බලං කායික සැපයේ මේ ශරීර සත්‍යයේ ඥාන සත්‍යයේ යන මේවා මේ උසස් අංගයෙන් ලැබෙනවා ඒකත් ආග්‍ර විපාක ලැබෙනවා ආග්‍ර දෙවලින් ආග්‍ර විපාක ලැබෙනවා ඒකත් දුකපදේ වූ මහරහතන් වහන්සේලා ජීවමාන විට ප්‍රවේවා තීරණ ප්‍රාපකෝ දේවා උන්වහන්සේලා අරමුණු කරගෙන යම් දානය මේ පූජා කරගෙන උසස් විපාක ලැබෙනවා ඒකත් සාමාන්‍ය විපාක නෙවෙයි ඒවා මොකද උසස් විපාක කියන්නේ සමාන්තිකමක් බලනවා ලැබුණා මේ නිකන් මේ කිසි සංවාහයක් නිකන් ගන්න හොඳ ඉඳන් ගන්නවා හොඳ දේවල් දෙනවා ඒක උසස් කියලා කියන්නේ හොඳ තීසලා වෙනවා සමානද මේ පරලෝකයේ යහපත කියා දෙන මේ පරලෝකින් දියුණු කරන අවවාද කර ඇති තමන්ගේ චකට දුකට බලන එකාන් හොඳ පිළිස්සලා වෙනවා ඒ වගේම ශරීර හොඳ චකේ ගන්න විතර හොඳ හිතේ හොඳ චකේ ගන්නවා ඔය ආන්දරමට සමාන්ද උපත් ඥාන ශක්තිය ලැබෙනවා. මේ උපත් කායික බලය ලැබෙනවා. මේවා උදාර ආන්දරෙන් ලැබෙන නිසා අද විපාක ලැබෙනවා යන අදහස කරන්නේ ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේට මේ අග්‍ර කියන වචනේ පාවිච්චි කරන්නේ කොමන කරුණක් නිසාද? අපරිත්‍ත්වේන අග්ගෝ අපරමහත් වේන අග්ගෝ අච්චාරිය මනුෂ්‍ය භාවකෝ අග්ගෝ මේ දුර්ලභ පාරුභාවතෝ ආභෝ යන ආදී පදයෙන් මේ අතර කියන වචන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන හේතුව මේවා විස්තර වෙනවා නම් ඒවා විස්තර කරන වෙලාවමදි එක වචනයක් පමණක් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා අත්තන්‍ය මනුස්ස භාවතෝ ආභෝ මේ පුදුම කෙනෙක් නිසා උන්වහන්සේ කාර්යය කියන ආචාර්ය කෙනෙක් පුදුම කෙනෙක් නිසා උන්වහන්සේට අබ්බල කියන වචනේ පාවිච්චි කරනවා. ඒ මොනවාචාර්ය පුදුම කියන්නේ මොකද? ලෝකේ දෙන්නතර දෙයක් වෙනවා නම් ඒක පුදුම කාරණයක්. දැන් අතිකා දෙවියන් අතිකා ගැටේම ලොකු වෙලයි. මල පිටිකන්නේ මල පිටිකා අතිකා දෙවියන් කරනවා නම් ඒක ආචාර්ය කාරණයක්. ආ දේවාලයේ ලෝකයේ ලෝකුරා බුදු කෙනෙක් පහළ වෙනවා කියන සාහිත්‍යයේ කාරණා මොකද ආශ්චර්ය වෙන්නේ හේතුව ඒ බුදු බව ලාරක් මුලතුරා ගන්නා පාස්තාවනිකයි මේ ලෝකේ ධම්පා දන් දෙන්න කියනවා නම් හැම දෙයක්ම දන් දෙන්න ඕනේ ලෝභය ඉතාම සියුම් වෙන තරමට ලෝභය නැති වෙන තරමට යමක යමක ලෝභය උපදිනවා ලෝභය උපදින උපදින හැම දෙයක්ම දන් දෙන්න ඕනේ ඉතින් ඇහැ ලෝකේ දුරු කරන්නද ඇහැ දෙක දුන්නටද ඊයක් දහහක් දුන්නට මුතු වෙන්නද ලක්ෂයක් කෝටියක් දුන්නට මුතු වෙන්නද එන අසංඛ්‍ය ගණන්ක් ගන්න දෙන්න ඕන ඉතින් කාර්ය කරන්න පුළුවන් මේක ඒ වගේම මේ වේදන් දෙනවා කියන එක දුන්නට දායක වේදන් දීලා සතර මහා සාගරයේ කනට වඩා වේදන් දෙන්න ඕන මාතෘමේ පතට වඩා මස්දන් දෙන්න ඕන අනන්ත භාගතම කිස්තන්දේනවල ජීවිතේ දාන්නේ අමධර්මාන්තයන්දේනවල ඒ ගාන්ධී විතරක් කරකට දුරු වෙන්නද සමප්‍රීතක් සමප්‍රීතක් පාරමිතා පුරාණෝන පංචමහා පරිත්‍යාගයේ පුරාණෝන විවිධ සංඥාව පුරාණෝන මේ අනිත්‍යන අතර ඇති කර ගන්න ඕන ඉතින් ඔය උදාහරණ හරි උපදවා ගන්න ඕන මේ ලෝකේ යම්තා හොඳයි කියලා කියනවා ඒ හොඳයි කියන කම ගුණය අතුරු එකවරක් දෙනවරක් පුරුදු කරලා දුක වේදද. ඒවාට තාත්මවල ලක්ෂණවල ඒවාට අසංඛ්‍ය වාරයන් පුරුදු කරලා පුරුදු කරලා ලෝකයේ කියන සියලු සුවඳ එකතු කරලා සුවඳ විදක් හදුවා වගේ අනන්ත ගුණ විදක් බවට පත් වූ මහෝත්තමයා දෙනුන් තමයි ලෝකුරා උරුබයකපත් වෙන්නේ. ආදාදාදා ඒකයි ලෝකුරා බුදු කෙනෙක් බුදු වෙනවා කියන ආශ්චර්ය පුදුම වීමට හේතු ඒකයි. උන්වහන්සේගේ බුද්ධ ජීවිතය ආශ්චර්ය කාරණා ගැන හිත එදා උන්වහන්සේ බුද්ධ මහා බෝසතාණන් වහන්සේ මව කුසට පිළිඳ ගන්න මොහොතේ දස දහසක් ලෝකවල දෙවි දෙවියන් ගැත්මී දෙන දෙවියන්ගේ ඒ මන්ද රැකපත් කරමින් බමුණගේ මන්ද රැකපත් කරමින් ඒ ඉඳහඳ ආලෝකයට පත් කරමින් දරදහක අතුලෝ අස්තන් මුල්ල නැහැ ඒක ආලෝක කරමින් මහ එළිය කනක් ඇතිවෙන්න පටන් ගන්නවා ආල් සාල් සාල් මාරුතිය දීගෙන මොත්තේ මේ උන්වහන්සේ බුදු වෙන මොහොතේ මනුල් බල දෙන මොහොතේ කියන අවස්ථා හතරකින් ආශ්චර්ය කාරණා විදේනවා ඒවා මේ බුදුරජාණන් වහන්සේ ලෝකුරා බුදුබවට කලින් පසු උන්වහන්සේ මුදුන බලන්න කාටවත් කිසි කෙනෙකු කිසි මුදුන බලන්න බැහැ. දැන් සිය දහස් ගණන් ගොඩුන් ඇති මහබෝ දෙවියන් බලනකොට තමන් සදා ඉහළින් හිත තේනවා. ආ ආචාර්ය කාර්යය. සාදු සාදු ඒ පමණ එදා අපමා ගෝ කතානන් වහන්සේ මේ අනෝමා ගන් දෙරදී ගම් කර්ම කරුණකින් අර්ථය වෙන මමතේ හිතට දැඩි අනුවාගෙන පිටකේ කපා මම බුදු වෙන්න පිටකේ වැටිලාට යනවා කියේවා බුදු නොවේන්න දින රැකේවා කියලා අහස උඩට ජන්ම පරිදි කෙලේ භූමයක් වාගේ ඒක බද්ධ වෙලා එකට බැඳලා ඒක එක්ක දක්ෂිකනව ආදී ඉදුනම් ගමන් කරන්නේ පටන් ගත්තාම සම්දේශය නැනි කරන්නේ කේකලා තුන් හරදේ පිළිගත්තා සාදු සාදු සාදු සාමා මේ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ ඉතිරිකේ දකුණට සුදු සුදු ගාමු ගාමු වශයෙන් පැටලුණා වලන් වලන් වශයෙන් පැටලුණා මුතුන් බලාගෙන බබල බබලා දෙමින්ද පටන් ගත්තා මේ ආචාර්ය කාරණය එනම් බුදුරජාණන් වහන්සේ ගමන් වන්න වේලාවට ඉවර සතහන කොටනක මේ අතහරින්නේ නැහැ සිටිහිමාගේ දුනි පාරක ඉවර කරුවා පසු සතහන හිතන්නේ කුරු පොඩක් ඉබාරේ. ඒක මොකද දැන් වෙනවා උන්වහන්සේ වරිණ මතකද පිළිපාරව සතහන පිළිතුරාන බොහෝ දෙනා පාදයට ගීමෙන් අනන්ත දුක් ඇති වෙන පාද කරුණ දැස්සේ නිසා උන්වහන්සේ අනිත්‍යන කරව උනිට නැත්නම් පිළිපාරව සතහන පිළිතුරාන හේතුව උන්වහන්සේ ඉතිපතු සතාන දඩුව තනපවා දුදුන් උදෙසා ගඳුන් පිළුම් කළවොත් අනන්ත කලක් සතර අපාරයෙන් නිදි මුදිලා දෙවියන් චක ලබලා අමා මහ නිවන් දහා උදාහරණ එවන් පතුල් සතාන පාදන්නට ඒ නිසා තමන් මහන්සේ අනිස්ථාන කළ මිසනත්තන් පිළිපතුල් සතාන පිළිකන්න මේ කොහොමද කියලා හිතන්න බැරි ආශ්චර්ය කාරණයක් ඒ පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඇරෝ පාත පහක් විහිදෙනවා. ඒ පාත පහින් අහ බබලනවා. මේ ඒ දැවැනීම නිසා ඕනෑම චතුරංග සමන්නාගත මහා ධනාංග කාර්යයක මේ උන්වහන්සේට තේර ආලෝකයක් ඕනේ. බාහිර දෙයක් උන්වහන්සේ ඕනේ. පන්දේ කන්දේ එහා පැත්තේ තේ නවීදුරෙන් එහා පැත්තට වෙන්නවා වගේ මේ බොහෝ විශාල ධනකන්නාති මහා සංඝයා පැත්තට එනවා. මේ තරම් කුඳ කියන කාරණේ පැහැදිලි වීමට තර උපමාවක් දෙන්නවා. යම් කිසි තලකයක් වේද යම් කිසි තලකයක් වේද තලකට දීපයක් මේ සිදු කරනවා. විචිකත්වයෙන් සිදුරු කරලා කලකාරත්වයේ කලයට ගමනා කලවම් කරලා දැන් මහා කලු අනුගය අනුගම එහා පැත්තේ කලකාරත්වය යනවිට බුදුරජාණන් වහන්සේ බැලුව අර තෙවිතරන් උන්වහන්සේගේ රාත්‍රියේ පවා තේම සිඳ කිව්ව මහා වෙනහට පමණ මහරය ගල සංජයෙන් එහා පැත්තේ කලකාරත්වයේ කලකට දෙන්නේ වශයෙන් තෙන් අත නාද නාද සිදු කරලා දාපු කල ඇත දෙයෙන් වශයෙන් මේ මේ සිදු කරලා ඇත අයිතියා දෙයෙන් වශයෙන් තේනවා සාන්තානා ඒ ආචාර්ය කාරණ්‍ය බුදුරජාණන් වහන්සේගේ බුදු සංඝ දහම් දෙතන විට පිටේ එහා අඟලක්වත් එහාට ඇහෙන්නේ නැහැ උන්වහන්සේ බණහන පිළිස ඉන්නේ රියන් 10ක ඒ රියන් 10 තුල අඟ පැටේන උන්ගේ අඟලක්වත් අපිට හඳ ගන්නෙ නැහැ ගැටුම් ගැටුම් ගැටුම් 50ක් පමණ දෙනක බණ හඳින්නා නම් ගැටුම් 50ක් තුලේ හර කටි වෙනවා ඉන්නේ ආනන්දයන් කරන්නේ නැහැ ආස්ත්‍යගේ කාරණා බුදුරජාණන් වහන්සේ හඳ මා මහා ධර්මයාගේ හඳලාගේ අංග අටකින් යුක්ත මින් හඳක් පවතිනවා ඒ හඳහා සමාන හඳක් කිසිම තත්වයකට නැහැ නම් ජනතා නිහිකම පෙන්වන්න පුළුවන් හිමාලවන්නේ කුරවි කෝප් වේලා ශක්ති වර්ගයක් තියෙනවා. තොල් වර්ග කීපයක් තියෙනවා. සාමාන්‍ය ගම් වලක් තියෙනවා. තොල් පස්ති නැත්තේ තොල් පස්ති ගණයේ අය මේ කියන තොල්වි කෝප් කියන ශක්තිය ඉන්නේ හිමාලයේ පමණයි. ඒ ඒ ඒ කොම්මේ කුරවි කෝප් කියන ශක්තියගේ හඳ බොහොම මිහිරි. ඒකලා මිහිරිද කියවොත් අපට අප දෙවියට උදේ ඇඳලා රස උදාවල් දීලා අනපවත් කරන විට ඒ අනදල් පිළිගල් දෙමින් තමන් කරන වෙලාවේදී මේ මුවා අල්ලන්නේ යන කොටියාට මුවා අල්ලන්නේ යන අමතක වෙලා අර හඳට හිට ඇවිලා ඒ අඳකට අහගෙන නැවිලා අහගෙන ඉන්නවා මුවා මං සතෙක් මං අල්ලන්නේ වෙනවා කියන අදහස අමතක වෙලා අර හඳ කනට වැඩිච්ච ගම ඒ හරිත කන දීගෙන ඉන්නවා. මේ ගෙම්බා අල්ලන්න යන ගැරඩියාට ගෙම්බා අල්ලන අදහා සමතට වෙන අර හරිත කන දීගෙන ඉන්නවා. ඒ වගේම ඒ ගෙම්බා මම මේ ගැරඩි අල්ලන්න දෙනවා කියන අදහා සමතට වෙලා අර මහරිත කන දීගෙන ඉන්නවා. ඊට වඩා කියන්නේ තරක් ගුණේ ලක්ෂ ගුණේ බුදුරජාණන් වහන්සේගේ මුදුන් හද පවතිනවා. ආ මේ ආශ්චර්ය කාරණය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුදුපරේ බොහොම ආශ්චර්යයි. මක්නිසාද බුදුරජාණන් වහන්සේගේ බුදු කය මෙන්න මේ වගේ කියලා. බුදුරජාණන්ගේ කියලා, සංඝරාජගේ කියලා, දෙවියන්ගේ දිව්‍ය ශරීරවලගේ කියලා, ධර්ම ශරීරවලගේ කියලා ප්‍රමාණක් කියන්නේ තන කෙරේ කෝදයක් ලෝකනාදී කාරණේ ඒවා පිටසතුමා ඒවා බබලන්නේ නැහැ. අපිව උදා ලකුණු වලින් ඒවා බබලන්නේ නැහැ. ලොකුරා තිරි බුදු කාර්යමනේ මේ තවනම් බුදු රැකීම බබලනවා. සාධාන් සාධාන් පිටක් මහ ලකුණේ බබලනවා. අතුරා උදා ලකුණේ බබලනවා. ඊනෝ රාජ්‍යයෙන් වෙනම රශ්මි මණ්ඩලයෙන් බබලනවා. පිළිබිඹු කයින් අවතර බබලන වෙනම රශ්මි මණ්ඩලයෙන් බබලනවා. ඒ නිසා බලාගෙන ඉන්නකොට ඒ ඒ දැරීම අමුතු විදිහට උපමාවක් කියන්නට සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ඉස්සෙක් බබලනවා අනුබබලනවා නියකොට බබලනවා දන්ත ධාතුන් බබලනවා උන්වහන්සේගේ බුදුසයි දැරීම උපමාවක් වශයෙන් අපි කියනවා මේ ආකාර මේ බස් රාජ්‍යයෙන් රූපයක් හදලා විදුලි එළිය ඒකට ගන්න නිදුත් තරංග විදුලි වස්තු වෙනේ පවර්ණා නානා පාත රැකමින් බබලන විදු මේ විදුලි බුබුළු වලින් හදු රූපයක් වාගේ විපෙකෙන් බබලනවාම බබලනා බුදු කය බබලන්න පටන් ගන්නවා සාන් සාන් මේ බබලන බුදු කයද ඒ උපමාව දෙකම ගැලපෙන්නේ කාරණේ තේරුම් ගන්න පමණ ඒකමාව කියන්නේ සාමාන්‍ය පස් වෙන බස් වලට ඒ බස් බබලනවා ආහාර දැරීම මාත්‍රේ අරගෙන වහන්සේගේ බබලන බුදුකයේ දැරීමට උපමාවක් කියන්න බෑ. ඒ තරම් මේ බබලන ස්වභාවය ඒවා ඒකාශ්චර්ය කාරණය. සාන්තං බුදුරජාණන් වහන්සේගේ ත්‍රිදන්තයාතුන් සැපදින සමන් සතු වාගේ රෞමත පවතින්නේ. ආශ්චර්ය කාරණය. සාන්තං බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතු අතර අතර දක්ෂ සිත්තරේ ඉන්තරේ අන්තරාගේ සීමා තේනා සිදු ගන්නලේ ගන්න වල අන් ගලට නැදුණු ගියමාන්ති දෙලක් එකට සම්බන්ධ වෙනා බබලනවා සංගරණ තියෙන සුදු බුදු රැසි හිදෙනවා උන්වහන්සේ ගාන්නේ බලද රැකවතේ දන්ත රාදුගේ කිසිම ඉදුරු කරන්නක් ඇදෙන්නේ නැහැ බලයි දෙවරයි විකාරිය ඔක්කොම බුද්ධින් බලයෙන් සිටිනවා ඒ ඒ වෙලාවේම සත්‍යයක් රතන හර කොංගලින් සතරාති අද ගන්නවා උන්වහන්සේ වරක් දෙකක් විතරලා ගියකොට ජීවේ අතතොල් වල ඉඳුල්යන්නේ නැ ආචාර්ය කාරණය. බුදුරජාණන් වහන්සේ මේ මේ රත්තරන් බබලති දිවවදා දුව සංහන්දවාගේ පුත්තු කරන්න පුළුවන්. පණාලි කරන්න පුළුවන්. කැමති කැමති අංගමත ක්‍රියා කරවන්න පුළුවන් ආචාර්ය කාරණය. බුදුරජාණන් වහන්සේ බණ දෙසන්න වාහිනීලා බණ දෙසන විට උන්වහන්සේ කේකනා දිහා බලන්න යන්න නමුත් අද එක දවසින් නම් බලන කෙනෙකුට තියෙන එයා දෙලින් හද තියෙනවා වාගේ දෙලින් තනකින් නම් බලන කෙනෙකුට එයා දෙලින් හද තියෙනවා වාගේ තේරෙනවා ඒ වාගේ බුදුරජාණන් වහන්සේ විදිනේ පද අතට අරගෙන ගල්වන්නේ හැමදෙනා ගැන කරුණා මෛත්‍රිය කරකලා යහපත සලස්වන අදහස පරම කරුණාවෙන් අෂ්ටාංග සමුදයේ මඟපොත් නිහිතුවා දහම් දෙතන විට පිටිපස්සේ ඉන්නේ කෙනාට දෙන්නේ සමාධිලා බලවගෙන තමගේ භාෂාවෙන් බල කියනවා වගේ. බුදුරජාණන් වහන්සේ භාෂාවෙන් බල දේශනා කරනවා කියන්නේ නැහැ. උන්වහන්සේ බල දේශනා කරන්නේ මගධ භාෂාවෙන්. නමුත් ඉන්න අෂ්ටාංග 100 ගණන් මේ කාලේ උන්ගේ භාෂාවෙන් වුණා. එතකොට මේ විශේෂ භාෂාවට වැටෙන්නේ කොහොමද? තමන් ආන්ති අනිත්‍යය දැනනවා තම තමාගේ භාෂාවෙන් මන් දෙතර ධර්මයේ වැටේවා කියා. අනිත්‍යය දැනනවා ධර්ම දෙතර වික තම තමාගේ භාෂාවෙන් කුරුල්ලාගේ කුරුළු භාෂාවෙන් මනුෂ්‍යයන්ගේ ඒ ඒ භාෂාවෙන් දෙවියන් සතුන්ගේ තම තමන්ගේ භාෂාවට පරිවර්තනය වෙලා ඒ ධර්ම දෙවොත් හිතට ගන්නේ ඇරෙන්න පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා ඒක ආචාර්ය කාර්යදාසා මේ බුදුරජාණන් වහන්සේ එක මේ යමා පෙරහර පාලා අරපිකායේ වස්ත්‍රකන්ද දැන්නේ දවසේ මේ යදුන් ගන්න උසයාගේ දෙවියන් ධර්මයන් උන්නා දීගේ ලෝකේ ධර්ම ලෝකේ එතකොට දැන් සත්‍යෙම ධර්ම දුර දැකලා උන්වහන්සේ හිත දාහත කියන අසුරාමර සඳහන් වෙන හැටි අතුලත්‍රියන් බුදුරජාණන් වහන්සේ දුරුන් 15ක් ඇතුළේ පාණු කම්බල පරිසාරයෙන් දුරුන් 65 50 පිටපොළල ඇති පාණු කම්බල පරිසාරයෙන් වැඩ සිටියා දුක්ඛියට පෙනේ කියලා ඉවසක් දේවරාජු නමුත් බුදුරජාණන් වහන්සේ අඬල කිව්වේ ඉඳලා තමන් වහන්සේ මුළු ආසනය පුරා වැඩ සිටියා විඥාන කරන්නේ අනිත්‍යන කරන්නේ මම මෙහෙම ඉන්නේ කියලා හිතක් පහළ මුළු ආසනේ පුරා වැඩි කියලා. ඒ පාස්කාරේ පාරණිය ඒ පමණ නෙවෙයි උන්වහන්සේ කටයුතු කරේ මුල් වේලාවෙන්. දිග්ගලෝකයට අපට අවුරුදු 100ක් දිග්ගලෝකයක දවසයි. ඒ නිසා දැනනම් බොහොම දිගයි. ඒ නිසා උන්වහන්සේ දංගලදී මා විද්‍යාලයට මුල් වේලාවෙන් ඒකා උන්වහන්සේ ධම් වේලාවට සිංහාසනයේ වරිණ වේලාවට මේ බුදු ලක්මනවා මරලා අධිකාරම පිටේ මෙතන පටන් අසුවය කරනවා ගාම් දෙකම මැනවයි කියා උන්වහන්සේ උතුරු පුරුදු දෙන්න සිංහාසනයේ වරිණා සාන් සාන් සාන් දැන් මේ නරු බුද්ධ රූපය දෙකක් මහ ලකුණෙන් බබලනවා අසුවය උදාර ලකුණෙන් බබලනවා තවනක් බුදු රජෙන් බබලනවා ඊළඟ ධාතේ විහිදෙන බුදු රසින් බබලනවා. අවත බබලක් පමණ විහිදෙන බුදු රසින් බබල බබලා අත්‍යන්ත සමුපේත බමුග විහිදුවා මේ මේ නරු බුද්ධ රූපේ දේයන්ත කර්ණයන් දහම් වේදනා රාජ සාර ඉතින් නරු බුද්ධ රූපය ඒක සහිත උදාහරණ සහිත උපමා සහිත අරදී ගැඹුරු දානම් දේශනා කරනවා කියන කාරණේ ආශ්චර්ය කාරණයක් ඒ ආන්දමක බුදුරජාණන් වහන්සේගේ බුදු කය ආචාර්ය ගුණවලින් යුක්තයි ඒ පමණක් නෙවෙයි සාමාන්‍ය කලාවේ මිනිස්කේ යන වේලාවට ළඟින් ඉන්න දේවනා නුහා පරි දුවන කුරුල්ලා ඉහිලා යන නම් බුදුරජාණන් වහන්සේ මහා බලනද වඩින වේලාවට මලක් දුතු දරුවන්නේ තම පස්සේ බුදු සිරි බල බල අත්කරගෙන ඉන්නවා ඕන මුවත් අරගෙන බංගලාදේ ඉන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රකාල මුවාවේ වැඩ ඉන්න වෙලාව එක්තරා බබනෝ තාක්තියේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රපාතේ වඩින වෙලාවට පිටිපස්සේ යනවා. ඉන්ද්‍රපාතේ වැඩලා ආපසු වෙන වෙලාවට ඉස්සරහට ගිහිල්ලා පිටාතුරේ පහත් කරමින් ගලලා එනවා. විනා කුණ්ඩාදානන් වහන්සේ ඉන්ද්‍රසාරන් වහන්සේට දුක්ඛලන පිළිවෙලා වැඩිකපු වෙලාවේ අර වචනෝ නා වඳින්න පටන් ගත්ත ඈත ඉඳගෙන බුදුරජාණන් වහන්සේ අතර වදාළා මානේ අර මේ අර වචනෝනාගේ උඹලාට තේරෙනවාද මානේ උඹලා තේරෙන්නේ මා තේරෙන්නේ පැහැදිලා වන්දනා කර කුසලයේ කල්පරක්ෂේදී මැත්තේ පතේ බුදුබවට සරණ ආග්‍රහ මහා මානිකානන්ද රාජා එතකොට ගංගකට වෙන මේ රාහතන් වහන්සේ සත්‍ය රත්නයකින් එයා පහළ වෙච්ච පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ දුල් සත්‍යයේ කියලා ඉගෙනගා. බුදුරජාණන් වහන්සේ දුටු ගමන් පැහැදිලා උන්වහන්සේ වටේට තර කලින් ශබ්ද නගලා හඳ පූජා කළා. ශබ්ද පූජා කළා. සාල් සාල් සාල් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය කිසි බයක් නැහැ. එතකොට මේ කියා බුදුරජාණන් වහන්සේ තමන්ගේ හඳ පූජා කරේ මොකද? කාලේ ඉරිසංගත සත්‍යයේ තේම පිනක් කරගන්න පුළුවන්ද? සම්පතිරිසංගත සත්‍යය ආරම්භ අනාගත සංසාරයේ කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් පාරමිතා පුරලා මේ කුසල දුරුද්දයි ගුරුවරුන් දැකලා කටුරු ගුරුවරුන් දැකලා රහතන් වහන්සේ දැකලා බණහලා දන් දීලා අරගෙන භාවනා කරලා පාරමිත අකුසල මෝහයෙන් යා අකුසලයෙන් පිළිකරන උපන්න අර සංසාරයේ කුරුතරකා පින් අරමුණ දැක්ක හැටිය දන් දෙන්න බඳින්න උදාන්න මේ යන්න අදහසු පරිණා සංසාරයේ කුරුතරකා ඒ ඒ තමයි ඒකම පස්තියාකන්න උද්දා කරන්න කරදී උනේ නාථමානේක මොනෙක ඉඳලා පදේ බුදුරජාණන් වහන්සේ ශබ්ද පූජා කළා ඉතින් මේ ආකාරයෙන් ලෝකුරා බුදු බුදුරජාණන් වහන්සේ ඒ ආශ්චර්ය කාරණා කිසිම සත්‍යයකේ බයක් ඇති ගැනීමක් හැදෙන්නේ විශාල ප්‍රීතියක් විශාල ප්‍රසාදයක් සන්තෝෂයක් මවත් බුදු ධර්මයේ සැලසීමක් පිටකේ සත්‍යයන්ද පහළ වෙනවා බුද්ධ රූපේ දැක්කා ඒ ආශ්චර්ය කාරණා ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ බොහොම ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේගේ සරණ බුදුර අනුදේන සම්පන්න නිදේනවා. ඒ බුදුරන් මාලාව මේ යම් කිසි ගලට ඇතිලා නැතින ගල දිවිදගෙන අසුවේ නැත්නම් යනවා. මහ පොළොව දිවිදගෙන අසුවේ නැත්නම් යකට ඒ ආයෝකේ දිවිදෙනවා. ඔය අන්දමත බුදුරජාණන් වහන්සේගේ සරණ බුදුරන් මාලාව මේ එහෙම කොතනකවත් දැරිලා තාප්පේ ඇතිලා නැත නම් තියෙන තාප්පේ විවිධ ගණේ හාත ගමන් කරනවා සාමාන්‍ය සංග්‍රහවලද ඉර එන්නේ තියෙන මේ ආලෝක සංදේ නම මේ ගරිලා නවතිනවා බුදුරජාණන් නවතින දිවිවිද කරන තමන් කරනවා ඒ ආශ්චර්ය කාරණා එතකොට බුදුරජාණන් වහන්සේ ගම් දෙකාරක ඇදලා අරින් දෝන ඇවිල්ලා ඇතුලේ වැඩ අටවික්ත නාම දොර ඇරෙනවා. ඉන්දපාතේ වරිණ වේලාවක දින පෙරවාගෙන පාත්‍රයේ ඕනෑ කියලා එකාම ගමන තමන් මානසිකයේ පාත්‍රය බමනේ නිර්මල කරා ගමන් කරන්නා වාගේ පාත්‍ර ධාතු ඇරිලා තමන් මානසික අපේ දිහිනවා සාදු සාදු සාදු දැන් බුදුරජාණන් වහන්සේ වරිණ පටන් ගන්න වෙලාවට මේ දෙවියන් උපකාර කරන්න පටන් ගන්නවා මේ කුලයන්ගේ ඉස්සරහ තියෙන කුණු දෙකක් කර තල්ලු කරලා කුණු සුද්ධ කරනවා මඩපොඩ දැක්කතුන් දූලි මතාගෙන යනවා. තව දුරකටුන් කලයේ තියෙන මල් එක් රොක් කරගෙන ඇවිල්ලා පාරකට විසුරුවාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ඉදිපතු තබල කොට පියවරක් පියවරක් පාසා නිරුම් මල් මතුවලා ඉදිපතු පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ඈත වඩිනවා තේන අයට උන්වහන්සේ වඩින බවක් තේරෙන්නේ නැහැ. මොකද කාරණේ උඩු කය තේරෙන්නේ නැහැ. යක්ඛාය භවනා කෙරෙන්නේ ඒ තුළ උන්වහන්සේ අත්වටේ පවතින්නේ පතුලෙන් අගල හතරට උදී ඒ නිසා පතුල ඕනෑන්දම ක්‍රියා කරන්න පුළුවන් අමුත දෙයක් ගන්න අවශ්‍ය නැහැ ඉතින් බුදුරජාණන් වහන්සේ සම්සම්කත යන නිහාවනින් වරින්ද මේ තමන් වහන්සේ පිළිපදල දරුවා නම් ඒ මුළු ධර්මයේ කුතුලා නිහිලා මේ සත්වන්න දෙවියන් අදින්න වානේ බබලන්න පටන් ගන්නවා ආදි සාමනා සත්තු නාගතරාන පටන් ගන්නවා ඉතින් බුදුරජාණන් වහන්සේ උදා කරපතකට වන්‍යකොට දහා කරියම් බුදුරජාණන් වහන්සේ නැමෙන්නේ නොනැති අනුකම්පාව කරන ආචාර්ය කාරණා ආදි සාමනා ඉතින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය අර ආකාරයේ පවතින කාර්යය කාරණා. මේ බුදුරජාණන් වහන්සේ වඩින වෙලාව සූර බුදුන් කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ධාතිය කොටවල් ඇලී ඇලෙන්න බැරෙන්න ධාතියේ සූර දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පතුල සතරකට කොටනක චක්‍ර තුනක් පතුලේ අල්ලන්නේ අවුරුදු 100ක් පයින් වැඩියක් බඩුව හොරගන්නවා වශයෙන් කැටක් වුණා තමයි අල්ලන්නේ ආචාර්ය කාල් කාල් කාල් ඉතින් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ආ උන්වහන්සේගේ ශරීරයේ උදාන්න තනත දඬ නැතුවල හිදෙනවා උන්වහන්සේ මුදුන තුරන් තුරල හිදෙනවා අනේක පොළොවේ කර්ම සාස්ත්‍රයේ උදාන පාරිතාපී මරේ ශ්‍රීමක රාහුගේ තුවල නිදේනාද නිදේනා සාම් සාම් මෙහත් රාජ්‍යයේ ගුණයන් බුදුරජාණන් වහන්සේ ඉන්නේ කාලයක් කිසි කෙනෙක් සුළු පූජාවක් කර අතීතේ පරකරනවා සාම් සාම් අතීතේ ගුණයන් නිසා ඉතා නිමකරන්න දැනි ගුණ ඇති බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මලක් පහනක් ඉදුණාට ධර්ම පිළිමක් කරගෙන වැඩකට කර සංගලා මේ විදිහට කියා බලන කරන්නේ බෑ. ආකාසාසාරණයක් වශයෙන් උත්තරන්නේ රහතන් වහන්සේ කළ අවස්ථාවක මරණාසන්න වේලාවේ දෙකර උදවිය කතා කරලා බුදු කෙනෙක් පහළ වුණා කියලා. ඉතින් මේ අද රෝගයා දැරිලා කල්පනා කරලා අනේ බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් මත යන්නේ කියන්නේ නමුත් තමා සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ වහන්සේගේ සංඥාවෙන් නමති කුසලයේ සත්‍ය බණක්තර ආකාරයේ නිදිලා දේවිච්ඡක ලබලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සම්පූර්ණ විසුද්ධ බුද්ධ ශාසනයේ පැරණ මහානකම් ලබාගෙන භාවනා කරන මඟපල පිළිවෙලින් අපේ අමාමහ නිවන් දාතු සාර්ථකව විශේෂ සත්‍යයෙන් බුදු බුදු සංඥා නමතිකුරු වංශකාරා කල්පනන අපාදිතේ නිදිලා දෙන්නේච්ච මේ කර්තාවන්ත සාපුරුෂ දීවරු මේ දාන පාත්‍රහත් ජනදෙවිය චරිතෙවි පරිත්‍තනේ තහඳන ජීවමාන හිතකමේ භක්තියේ ඇතුව පූජේ පරිත්‍යාම් පවත්නා එවන් ස්ථානයකදී කරනු ලබන උදාර පූජාවෙන් ගරුදුමාන් වැනි ධර්ම පිළිවෙලින් බුදු දුර නිවන් පිළිවෙලින් ඒ Amen. වූ අසිතයන් වහන්සේ අතිපූජනීය මාහෝ සුමේද මහා නිපාණන් වහන්සේ විසිනි.